ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ විසිනි. පාඨකයට පසුබිමක් දෙන පුළුවන් වේදිකාව අල්පාරම්භයේ සිට අල්පාන්තයේ දක්වා ඉදිරිපත් කරන වේදිකා සැරසිලිවල අනිත්‍යතාව මතු කර දැක්වීමට ගියවර දේශනාවක අප උත්සාහ කළා. අග්ගඤ්ඤ සූත්‍රයේ එන කල්පාරම්භය පිළිබඳ විස්තරයක් සත්පුරුෂෝග්ගමන සූත්‍රයේ එන කල්ප විනාශය පිළිබඳ විස්තරයක් එකිනෙකට යාකරගෙන ප්‍රබල අනිත්‍ය සංඥාවක් විකට කාවද්දා ගැනීමෙන් ජීවිත දොරේරෙන විද්‍යාව අපිට ගැනීම ගැන පරිගණක වුණා. මේ භවනාටකයේ අනිත්‍යතාව හඳුනන මේ ඒ වගේම මේ ලෝකේ මහ පොළොවේ අනිත්‍යතාව පෙන්වීම කියන ඒ බුද්ධ දේශනාවලම ප්‍රතිආරයක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කළ මහා ත්‍රිපදෝපම සූත්‍රයනුත් අපට අසන්ට ලැබෙනවා. සත්තාහි නාම ආවුසෝ බාහිරාය පටිඝාතියා සාව මහල්ලිකාය අනිත්‍යතා පඤ්ඤායිසති කය ධම්මතා පඤ්ඤායිසති වය ධම්මතා පඤ්ඤායිසති විපරිණාම ධම්මතා පඤ්ඤායිසති චින්තනිමස්ස මත්ත්‍ච්චිකස්ස කායස්ස සංනුපාදින්නස්ස අහන්තිවා මමන්තිවා අස්මීතිවා අතක්කොස්ස නෝමිතේ විච්ඡෝති එවත්නි ඒ සාමහත් වූ බාහිර පටිඝාතයේ බව අනිත්‍යතාවක් දක්නට ලැබෙන්නේ විනාශවන ස්වභාවයක් දක්නට ලැබෙන්නේ දෙවියන ස්වභාවයක් දක්නට ලැබෙන්නේ වෙනස් වන ස්වභාවයක් දක්නට ලැබෙන්නේ සුළු කලක් පවතින සංහාරයෙන් අල්වාගත් මේ කය පිළිබඳව මේ කයෙහි මමය මාගේය වෙමි යන ගැන්මක් එනම් කෙසේ වේද යන සින්ද අනෙක් අතට එවැනි සියා ගැන්මකට සිතා ගැන්මකට ඉඩක් නැත්නේ ඒසා මහත් වූ බාහිර පටවි ධාතුවේ අනිත්‍යතාව තුලින් මේසා අල්ප වූ ආධ්‍යාත්මික පටවි ධාතුවේ අනිත්‍යතාව දැකීමෙන් අහංකාර මමංකාර මානානසයන් දුරු කරගත හැකි බව මේ දේශනා කොටසින් අපට පෙනී යනවා. අනිමිත්තන්ත භාවයේහි මානානසය මුජ්ජා. අනිමිත්‍ය වඩව මානානසය දුරලව. යන්ෙන් බුදුරජාණන් වහන්සේ සූත්‍ර විපාකයේ සාමල සූත්‍රයේදී දේශනා කළේ මේ අනිත්‍ය සංඥාවෙන් නිමිති නැති යනකොට ඒකම මානානසයක් ගෙවි යන නිසා. බාහිර ලෝකයේ අනිත්‍යතාව විස්තර කෙරෙන සූත්‍ර දේශනා අයෝනිසෝ මනසිකාරයෙන් ලෝක චින්තා වලට කරවා ගන්නේ නැතිව යෝනිසෝ මනසිකාරයෙන් ඒවා අපේ අධ්‍යාත්මය දෙසටම කරවාගෙන මේ ජීවිත නාටක නාට්‍යයේ නිස්සාරත්වය තේරුම් ගත යුතු තිබෙනවා. අපේ එක එක්කෙනාගේ ජීවිත නාට්‍යයේ මුල් ජවනිකාවල රංගපෑම් නොනියෝ දැන් කො ඒ සැරසිලි ඒ පසුගින් සැරසිලි දැන් කො ඒ කිසිවක් නැතත් ඒවා පිළිබඳ සංඥා අනුසය අපේ සිත් තුළ ඉතිරි වෙලා විතක්ක ප්‍රපංච ඇති කර ගැනීමට බාධාවක් නැහැ. මේ විතක්ක ප්‍රපංච ඇතිවන්නේ අර අනිත්‍ය සංඥාවෙන් ඒ නිවිති ගෙවි ගිය නැති නිසායි. මුළු මහත් ලෝකයේම මේ අනිත්‍යතාව ගැන මෙනෙහි කරනකොට මේ අපේ ජීවිත නාට්‍ය අපි වස්තු කුද්දල සිද්ධි වශයෙන් හඳුන්වන මේ සංස්කාර ගොඩ පිළිබඳව අලම විරාගය කියනවා කියලා කියන්නේ ඒ නිමිති නැති යනවා ඒක හරියට උපමාවකින් කියනවා නම් බොඳවු දියපාරම් චිත්‍රයක් බවට පත් වෙනවා ඒ විදිහට අනිත්‍ය සංඥාව වඩනකොට ඒ නිමිති ගෙවි යනකොට කෙනෙකුට යෝගාවචරයකට ලෝකයේ තියෙන හරියට බොඳ වූ දියකායම් චිත්‍රයක් වගේ. දියකායම් චිත්‍රයක් බොඳ වෙනකොට ඒ ඒ චිත්‍රයේ ඇති ඒ රූප එකිනෙක වෙන් කරගන්න බැරි අපහසුතාවයක් ඇති වෙනවා. නානත් සංඥාවෙන් අර වර්ණ හැඩරුව ආදී අනු වර්ණ සංඛාණයන් ආදී අනු ඒ චිත්‍රයේ ඇති විවිධ රූප එකිනෙක වෙන් කරගන්න බැරි තත්ත්වයක් දැනෙන කරගන්නවා. එන්න ඒ නිසාම අර එකිනෙක මැනීම් වශයෙන් කරන මානානුසයත් ඉවත් වෙනවා. පිළිදොඩින් ගැටීම් වලට හේතු වෙන ඒ මානානුසයත් එින්ම ගෙවි යනවා. මෙන්න මේක නිසා තමයි අර අනිත්‍ය සංඥාව නිසා කියන්නේ අනිත්‍ය සංඥාව ඉතාමත්ම වැදගත් භාවනා කර්මස්ථානයක් ඇතුළත බුදු පියාණන් වහන්සේ විතර මතක් කරලා දීලා තිබෙනවා. මේ අනිත්‍ය සමාධිය විශේෂයෙන්ම බුදු පියාණන් වහන්සේ වර්ණනා කළා ඛණ්ඩ සංයුත්තනිකායේ ඛණ්ඩේ. පරිවමේ ධික්කවේ අකුසල විපක්කා කාම විපක්කෝ ව්‍යාපාද විපක්කෝ විහිංසා විපක්කෝ. ඉමේච කෝ ධික්කවේ කලෝ අකුසල විපක්කා කෝ අපරිචේතා නිරුද්ධಂತಿ. චතුසු වාසතිපත්ථානේසු සුඛපි චිත්තචිත්තස්ස විහෙරතෝ අනිමිත්තං වා සමාධි භාවයතෝ යාවන්ති නම් වික්කලේ අල මේවා අනිත්‍යෝ සමාධි භාවේතුන් අනිත්‍යෝ වික්කලේ සමාධි භාවිතෝ බෞලීකතෝ මහඵලෝ හෝති මහනිසංසෝ මහණෙනි මේ අකුසල විතක්ක තුනක් ඇත කාම විතක්කය ව්‍යාපාද විතක්කය සිහිංසා විතක්කය මහණෙනි මේ අකුසල විතක්ක තුන කොතැනකනම් කොතැනක නිරවශේෂ වශයෙන් නිරුද්ධ වෙද්ද සතර සතිපට්ඨානෙහි මනමින් පිහිටි සිත් ඇතිව වාසය කරන්නට හෝ අනිත්‍ය සමාධිය වඩන්නට හෝය. සිතෙක්වත් මහණෙනි මේ කාරණිය නැති ඔයත් ඇති අනිත්‍ය සමාධිය වඩන්න. අනිත්‍ය සමාධිය වඩන ලද කල්හි බහුල වශයෙන් කරන ලද කල්හි පහත් ඵල මහානිසංස වේ. මේ සූත්‍ර කොටසෙන් අපිට පේන්න යනවා මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා කියන මේ මිත්‍යා සංකල්ප තුන සම්පූර්ණයෙන්ම අවශේෂ වශයෙන් නැති කර ගැනීමට ක්‍රම දෙකක් ඇති බව. පළවෙනි ක්‍රමය සතර සතිපට්ඨානයේ නැගෙමින් පිහිටි සිත්තිය වාසය කිරීම. දෙවෙනි ක්‍රමය අනිත්‍ය සමාධිය වැඩි වීම. අර වා කියලා නිපාතය යොදලා තියෙන්නේ ඒ නිසා. මේන් අපිට පේනවා අර අර අනිත්‍ය සමාධියෙන් වැඩි වීමේදී නිමිති ගෙවි යන නිසාම අර විතර්ක වලට ඉඩක් අර සංකල්ප වලට ඉඩක් නැති වෙනවා. එතකොට මේ මේ සංඥා අනුසය මේ නිමිති මේ නිමිති ගැනීමේ සංකාරික පුරුද්ද නිසායි අපට මේ විතර්ක ප්‍රපංචය ඇති වෙන්නේ. නොයෙකුත් දුක් ගැන දෙන විතර්ක ප්‍රපංචාදී ඇති වෙන්නේ. නමුත් මේ විතර්ක ප්‍රපංචයන්ගෙන් සිත මුදා ගැනීමේ ප්‍රයත්නයක එක්තරා විදිහට නිමිති ගැනීමක් අවශ්‍ය වෙනවා. මේක නොකර බැරි තත්ත්වයක් මෙතන. අර අද බොහෝ අවස්ථාවල සඳහන් කරන්න සිද්ධ වුණා මේ බුදුරජාණන් වහන්සේ මන්දින ප්‍රතිපදාවක් දේශනා කිරීමට හේතුවක් මේ සමහර දේවල් ඇතුවක් බැරි නැතුවක් බැරි තත්ත්වයක් තිබෙනවා. එතකොට මේ මධ්‍යම ප්‍රතිපදාවම අනුපූර්ව ප්‍රතිපදාවකුත් වෙනවා. ඒ අනුපූර්ව ප්‍රතිපදාව වන්නේ මේ මධ්‍යම ප්‍රතිපදාවම අනුපූර්ව ප්‍රතිපදාවක් බවට පත්වන්නේ මේක එක්තරා අනුපිළිවෙලකින් කළ යුතු දෙයක් නිකයි. කරා සමාන කුලත්වයක් අන්න කරන්ට සිද්ධ වෙන දෙයක්. මේ පද දෙකෙන් මේ මධ්‍යම ප්‍රතිපදා අනුකූල ප්‍රතිපදා කියන මේ වචන දෙකේම ගැබ් වෙන අර්ථය අපි වෙනින් මේ වචන දෙකෙන් කිව්වොත් මේ නිර්වාණගාමී ප්‍රතිපදාව ප්‍රායෝගික හා සාපේක්ෂික ප්‍රතිපත්ති උඩ යන්න මූලධර්ම උඩ ගමන් කරන්න ප්‍රායෝගික කියන්නේ යම් කිසි අර්ථයක් සැලකාගෙන ප්‍රයෝජනයක් සැලකාගෙන මුත් සාපේක්ෂික කියලා කියන්නේ කිසිවක ඒකාන්ත වටිනාකමක් නැහැ. එකක් අනික අපේක්ෂා කරගෙනයි. අනිකට අපේක්ෂිතවයි. තවත් තව එකක් හා සම්බන්ධවයි වටිනාකම ලබන්නේ. අර රස විනීත ප්‍රතිපදාවගෙන අපි කලින් අවස්ථාවකින් ගහන් කරනකොට අර කලින් කඩ දුවන රසහත එකක් දුවන්නේ අනිත් එක බලාපොරොත්තුෙන්. ඒක දුවන්නේ අනිත් එක බලාපොරොත්තුෙන්. ඔන්නම සාපේක්ෂක භාවය. මේ මුල් ධර්මයේ තේරුම් ගැනීමටයි ඒ විස්තර කිව්වේ. එතකොට මෙන්න මේ මේ එක්තරා විදිහක නිමිති භාවිතයක් අවශ්‍ය වෙනවා මේ මේ කියආපු නිමිති වලින් සමුදා ගැනීම ප්‍රයත්නයට. ඒක කෙරෙන්නේ අර ප්‍රායෝගික සාපේක්ෂික මූලධර්ම අනුවයි. මෙන්න මේ මේ ප්‍රායෝගික හා සාපේක්ෂික මූලධර්ම අනුව කෙරෙන මේ ප්‍රයත්න යෝගාර්ථකගේ ප්‍රයත්නය තේරුම් ගැනීමට මේ මුල් දේශනාවකදීම අප උපකාර උපකාර වුණා ප්‍රත්‍යදාගත්තා අර දැඩි පිහින් මැදීමේ උපමාව. ඒක නැවතත් අපි මතක් කරගන්න ගනිමු. ඒ දැඩි පිහින් මැදීමේ උපමාවෙන් අප ඒ අවස්ථාවේ පෙන්වන්න කරන උත්සාහයක් ගත්තේ පරාමර්ශනයක් සම්මර්ශනයක් අතර වෙනසයි. පරාමර්ශනය කියලා කියන්නේ දැඩි වල්වා ගැනීම. සම්මර්ශනය කියලා කියන්නේ එක්තරා විදිහක සියුම් ආකාරයකින් අල්ලා ගැනීම. ඒක යම් කිසි විශේෂ අර්ථයක් සඳහා. හොඳින් අල්ලා ගැනීම කියලා තේරුම් වගේක. හොඳින් සම්මර්ෂණය අල්ලා ගැනීමක්. එතකොට මේකටයි අපි අර බැලි පිළි උපමාවක් ගත්තේ. දැන් බැලි පිළි පරාමර්ශණය ගැන කියනවනම් බැලි පිළි කඩින් අමෝරාගෙන ඒක කරගලෙහි අතුල්ලන්න පටන් ගත්තොත් බැලි පිළි මොට වෙනවා. මොට වෙනවා. එහෙම නැතුව බැලි පිළි සුකනම් මේ ආකාරයෙන් අල්ලාගෙන සීරුවෙන් කරගලෙහි ඇතිල්ලුවොත් බැලි පිළි මට වෙනවා. මට්ටම් වෙනවා. ඒ කියන්නේ හැදෙනවා මොහොත් වෙනවා. ඒකට මේ සංස්කාර සම්මර්ෂණය ගැන කතා කරනකොට අපිට නිතරම අපිට සිහියෙන් වෙන පද දෙකක් තියෙනවා. විපස්සනා අනුපස්සනා මේ විපස්සනා අනුපස්සනා කියන පද දෙකක් අපිට තේරුම් කරන්න පුළුවන් අර කලින් සඳහන් කළ ප්‍රායෝගික සාපේක්ෂික මූලධර්ම පිළිබඳ ආකාරයට. මෙතෙන්දී අපි වඩුවේ දීක දීයක් යතු ගන්න හැටි බලමු. දැන් වඩුවේ ගියක් අතුගාගෙන යන අතරේ විතින් විත එළිය අතකාරගෙන දකුණට වහලා වමෙතින් එක්තරා අනුව බැලි එක්තරා විශේෂ බැලීමක් එක්තරා අනුව බැලීමක් කරනවා මේක හරියට මේ මේ බැලීම බැලීමේ එක්තරා සාමඥ බවක් තිබෙනවා අවඥා සංච බවක් තිබෙනවා මේක හරියට අර දක්ෂ වඩුවකු අදක්ෂයෙකුගේ නිර්මාණයක් දැස විචාරාත්මකව විචාරාක්ෂයෙන් බලන්න වගේ වැඩක්. නමුත් මේ වදුව බලන්නේ අර කලින්ම යතු බලන්නේ ඊයේ තිහ තිහාවයි. මොකද මෙහෙම බලන්නේ මේ බැලිම වෙනස් විදියකින් කියතොත් මේක අනුන්ගේ ඇසීමෙන් බැලීම. අනිකතුගේ ඇසීමෙන් බැලීම. මේ සමාජයේ ඒ සමාජ ජතුගාන ඊයේ දැස අනුන්ගේ ඇසීම් බලන්නේ විචාරාක්ෂයෙන් බලන්නේ. මේ විශේෂ ධර්ම කරන්නේ ඒ දී ඇදකුද සොයා ගන්නයි. මම මේක යතු ගන්න නිසා මේකේ කුසල දැදුදු කියක් කියලා ගත්තොත් මේක කවදාවත් මේ හරියට කෙරෙන්නේ නෑ වැඩි. අන්න ඒක නිසා අර එක ඇහක් වහලා අනිත් පැයෙන් අර විදිහට දැල්මක් කරනවා. අන්න ඒ විදිහම දෙයක් තමයි මේ විපස්සනා කියන විශේෂ බැල්ම. අනුපස්සනාව කියලා කියන අනුබැල්ම බැල්ම. අනුබැල්ම. මෙන්න මේ කාරණය අපට තේරෙන්න හොඳ ගාථා කරුණක් ඉදිරිපත් කරගන්න පුළුවනි. මහා මොග්ගල්ලාන ථේරගාතාරී ථේරගාතාරේන මහා මොග්ගල්ලාන ථේරගාතාරේ එක ගාථාවක් තිබෙනවා සුකුමං පටිවිච්ඡන්ති වාරබ්බං කුසුමායතහ යේ පංචස්කන්ධේ පස්සන්ති පරතෝ නොච අත්තතු යම් කෙනෙක් මේ පංචස්කන්ධය පරතෝ අනු වශයෙන් සමා වශයෙන් නොව නොච අත්තතු සමා වශයෙන් නොව අනු වශයෙන් බලද්ද ඔව්හු අශ්ව ලෝමයක් ඊතලයෙන් විදින්නාක් මෙන් සියුම් වූ නිර්වාණ ධාතුව පිළිවිද දකි ප්‍රතිවිද කර විනිවිද දකි ඒ වගේම තවත් ධාතාවක් අපිට සකුණා තේරී ධාතාවෙන් හමු වෙනවා සකුණා තේරෙන්නේ පිළිබඳව සංඛාරයේ පරතෝ දිස්වා හේතු ධාතේ පළෝකිනේ ආසින් අමතයේ සබ්බේ සීති භූතාමි නිබ්බිකා හේතුන්ගෙන් හටගත් නිවියන ස්වභාවය ඇති මේ සංස්කාරයන් අරපෝ අනුන් වශයෙන් දැක සමා වශයෙන් නොව අනුන් වශයෙන් දැක පහසින් ආශ්‍රය සබ්බේ සියලු මාංශයන් ප්‍රහාණය කෙරෙන සීති භූතාමි හිඳුතා සිහි වූවා වෙන නිවිදෙන්නේ එතකොට මෙන්න මේ මේනොත් අපිට පේනවා දැන් අර සක්කාය දිට්ඨියේදී සඳහන් වෙන්නේ සක්කාය දිට්ඨිය විස්තර කරන සූත්‍රවල සඳහන් වෙන්නේ රූපං අත්තකෝ සමනුපස්සති වේදනං අත්තකෝ සමනුපස්සති ආදී වශයෙන් රූපේ ආත්මය වශයෙන් දකිනවා වේදනාව ආත්මය වශයෙන් දකිනවා ඒක අර අසුතත්ත්වඥානයේ ස්වභාවය නමුත් මේ සුතරකාර්ය ශ්‍රාවකය ආර්යෝ විශේෂයෙන් යෝගාවචරය මේ පරතෝ බැල්ම පිළිහිද කරගන්නවා විපස්සනාවේදී මේ පරතෝ බැල්ම ඒකෙන් තමයි මේක විපස්සනා විශේෂ බැල්මක් වන්නේ ඒක අනුමෝදීමක් වань. මේ අනුමෝදීම කියලා කියන කොටාකාර කණුත් අවස්ථාව නම් ඉතින් සඳහන් කළා. ඒ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන බොහෝ දෙනාට ගැටලුවක් වන පාඩයක්. කායේ කායනුපස්සී විහෙර. ඒක නිතරම සඳහන් වෙනවා වේදනා සුවේදනානුපස්සී විහෙරති. ඉතින් මේක බැලු කරමට පරිවර්තනය කරනවා ටිකක් අමුතුයි. කයෙහි කය අනුව බලන. මොකද මේ අනුව බැදීම. එන්න මේ කියවපු අනුව බැදීම වඩුව කරන වැඩි මෙච්චර කරන්නේ. මේ යෝගාවචර වඩුවක් කරන්නේ මේ සංස්කාර දී ඇදපුද සොයාගන්න නම් අර විදිහට බලන්න ඕන තරතෝ දැන්නත් කරන්න ඕන. ඒකයි මේ කාය කායානුපස්සී. කය මේ මගේ කය මේක කොහෙද වැරද්දක් කියලා බලන්න පටන් ගත්තොත් මේ අනිත්‍ය දුක්ඛනාත්ම කියන ඇදපුද පේන්නේ නැහැ. ඒක නිසා මේ අනිත්‍ය දුක්ඛනාත්ම කියන ඇදපුද දැකීමට නම් අර කියවපු අර තරතෝ දැන්න පිළිහිද කරන්න ඕන. අර සංස්කාර පිළිහිද කරගන්න ඕන. එහෙම මේ ඇදපුද බලාගෙන එක්තරා යතුරුකුත් මේ යෝගාවචර වඩුව කරනවා. ඒ පරතෝ බලන කලින් වලින් අදහුද සොයාගෙන ඊළඟට එක්තරා යතු ගාමකුත් කරනවා. යතු ගාලා තමයි අර අරම ගෙවා දාන්නේ. අර මතු වෙලා තිබෙන මං අංගම් කිසි දේවල් අදපු බාඩි. සංහා මාන දිච්ච වශයෙන් අර ඉල්පිලා තිබෙන සංස්කාර වලින් සංකර සංස්කාර ගොඩක් සුද්ධ සංස්කාර කුංජෝ අර වජිරා වික්ෂණේ කිව්වා. නම් මේකෙන් මොකද්ද මේ මතු වෙලා තිබෙන සංහා මාන දිච්ච වශයෙන්. ඒවා ගෙවලා දාන්න නම් මේක මේකට අපි එක්තරා යතු ගැඹුරුත් කරන්න ඕනේ. දැන් අපි මේ යෝගාවචර වඩුවා මේ සංස්කාරණ ඊ යතු ගන්න සම්බන්ධයට ටිකක් හම්බෙමු. නෑ ඒ සංගම නෑ ඒ සෝමස්ති නෑ මේ සෝවත්ත. නෑ ඒ සංගම නෑ මේ නෑ ඒ සෝමස්ති නෑ මේ සෝවත්ත. ඔන්න ඔක යතු ගැඹුරු. මෙය මගේ නෙවෙයි, මෙය මම නෙවෙයි, මෙය මගේ ආත්මය නෙවෙයි. මෙය මගේ නෙවෙයි, මෙය මම නෙවෙයි, මෙය මගේ ආත්මය නෙවෙයි. ඒ නෑනේ තමයි දෙලක් කැපෙන්නේ. එතකොට මෙන්න මේ මේ පාඩ ඒ සූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ නිකන් දෘෂ්ටි වශයෙන් ගැනීමට නොවන බව මෙයින් පේනවා. අන්ති ප්‍රායෝගික සාපේක්ෂ අර්ථයක් අනුව යෝගාවචරයට ප්‍රයෝජනයට ගැනීමට මේ පදයේ තුනේ ඉදිරිය තිබෙනවා. නෑ ඒකම්මම නෑ ඒසෝමමක් නෙමෙයි මේ සුවා. එතකොට මෙන්න මේ විදිහට මේ යතු ගාලා ක්‍රමක්‍රමයෙන් අර ඇදතුද ඉලින් පිටින්ම ගෙල්ලා යන හැටියට අර මතු වෙලා තිබෙන දේවල් ඉල්පින් නැති වෙලා යන ආකාරයට එක්තරා විදිහට සම්මර්ෂණයක්. හොඳට මට කරන්න වෙනවා. මත්තම් කරන්න සිද්ධ වෙනවා. යෝගාවචර වැඩිපුර. මේ කාරණේ තියාගෙන යනකොට අපිට මතක් කරගන්න පුළුවන් තවත් හොඳ වචනයක් තිබෙනවා කුෂ්ඨද කියන වචනේ. කුෂ්ඨද කියන වචනේ සමහර සූත්‍ර පරිණි සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. මේ වචනේ අර්ථය ඒ තරම්ම පැහැදිලි නැති වගේ තේරෙන්නේ. දැන් උස්සද කියන වචනේ අර ඊට සමාන උත්සන්න කියන වචනත් එක්ක සම්බන්ධනය කරලා බලනකොට අපිට පේනවා ඉස්සීම කියන ඉස්සීම නැත්නම් ඉල්සීම අතුවීම කියන අර්ථය දෙන තියෙනවා. වෙනත් විදිහකින් කියනවා නම් උස්සද කියන වචනේ සාමාන්‍ය නිරුක්තියට අනුව අර්ථය ගන්න පුළුවන් අපිට નિરાයාම ඉල්සීම මතුවීම වැනි දෙයක්. નિરાයාම මතුවීම ඉල්සීම. අත් වශයෙන් තණ්හාවත් මේ එක්තරා විදිහට નિરાයාමයි. මානය එක්තරා විදිහට ඉල්සීමක්. දිට්ඨිය එක්තරා විදිහක මතුවී පෙනීම මතුවීම ඒකට මේ සංස්කාර ගොඩෙන් ඔන්න ඔය තුන මතුවලා තිබෙන මේ සංස්කාරික දෝෂනික ඒවා එහෙම පිටින්ම ජතුකාකාර ක්‍රමක්‍රමයෙන් ඒවා ඉදිරි සෝමේ ජතුකාර මට්ටම් කරන්ටයි සිද්ධ වෙන්නේ මේ උස්තද කියන වචනය කියන්නේ හොඳ මේ මේ කියපු අර්ථය අපිට මතු කරගන්න පුළුවන් හොඳ වටිනා ගාථාවක් සුත්තනිපාතී අට්ඨක වගේ තුනක සූත්‍රයෙන් අපිට සොයාගන්න පුළුවන්. උපසමානුස්සතියට උපකාර කරගන්න පුළුවන් වටිනා ගාථාවක්. මජ්ජේ යථා සමුද්දස්ස ඌමිනෝ ජායති චිතෝ හෝති. එවං චිතෝ අනිදස්ස උසදං වික්ඛුන්න හරේ කුහිච්චි. වම්සේ මුහුද නැද ප්‍රවහට නොගනීද සිටියේ වේද කහවුරු වූයේ වේද එසේම සිටියකු කහවුරු වූ වන්නේය නොසැලෙන්නේ වන්නේය වික්ෂුව කොතැනකවත් උස්ත දෙයක් නොකරන්නේ. අපි වීමක් නිරායාමක් පිළිසීමක් නොකරන්නේ. ඒකට මේ ගාථාවෙනුත් අපිට තේරෙනවා අර මේ මේ මේක තාමත් වටිනා ගාථාවක්. දැන් නොරහත් සිත සාමාන්‍යයෙන් බෙරලා ගන්නී වැඩිපුර තියෙන්නේ. මේ බෙරලේ තමයි අර මුදේ ගැලි කලගෙන කල කලගෙඩි වෙන හැටි හැටි දිලිලා මහා බාලගෝත්‍යයක් ඇති වෙන්නේ. මුහුතන දෙහෙම නෙවෙයි. කලක් නෑ රණිත් නෑ ඉතාමත්ම නිශ්චල සංසංසු තහවුරු සිටි ස්වභාවයක් තිබෙනවා ස්ථාවර ස්වභාවයක් තිබෙනවා ඒක රහක් වෙනත් අපිට තේනවා අර අර මතුවෙන එතකොට මෙන්න මේ රසයෙන් කියන අර්ථය අර උස්සදි කියන වචනේ තිබෙනවා පොඩි යෝගාවචරයක් වඩුවට කරන්න වෙන්නේ අර සංහා මාන දික්ටි වශයෙන් මේ ඉගෙන නිරායාම් දිල්පීම් මතුවීම් සියල්ලම එහෙන් පිටින්ම දෙවිලයන්ට අර යතු ගාම කරනවා නෑ ඒකන් මනාදී වශයෙන් එතකොට ඔය විදිහට මේ යතුගාමී සමස්තමේ මේ යෝගාවචර වඩුවා මේ මේ සංස්කාර අනිතර මේවා සුද්ධ සංස්කාර පුංජයක් කියලා වැටෙන කාත්ම මේ සංහාමාන දිටි එහෙම පිටම ගෙවිය යන කාත්ම අර විපස්සනාව අනුපස්සනාව උපකාර කරගන්නවා මෙන්න මේ මේ විදිහට යතු ගන්න විත් අවස්ථාවේදී පවා අර සාපේක්ෂික මූලධර්මයේ නැත්නම් අර අනුපූර්ව ප්‍රත්‍යගා හා සම්බන්ධ අදහස් ටික මේකට එකතු වෙන ආකාරය අපිට පැහැදිලි වෙනවා පැහැදිලි වෙන ඉතාමත් වටිනා සූත්‍රයක් තමයි සක්කපඤ්ඤ සූත්‍රය. දීඝනිකායේ සක්කපඤ්ඤ සූත්‍රය. මේ අපි කියන්නේ අර විචාරක ප්‍රපංච ආදී එක්තරා ග්‍රහානුකූල ග්‍රහානුකූලවයි එක්තරා විදිහකට ක්‍රමක්‍රමයෙන්මයි මේවා සිදු කරන්න පුළුවන් වන්නේ. දැන් මේක උපමාවකින් උපමාවට අනුව කියනවා නම් අර වඩුවකු ඒ දීයක් යතු ගන්න අතරේ විචින් විට තමන්ගේ යතු කැටේට අර තත්තු කොල්ලා ඒ දීය සිනිඳු වෙනට සිනිඳු වෙනට යතු කැටයක් අතස් කරනවා වෙනස් කරනවා. සමහර විට ඒක වඩා සියුම් යතු කැටයක් අතට ගන්නවා. නැත්නම් ඒ යතු කැටේටම ගහලා අව ටිකක් ඒක අර කලේ හරියට ගන්නවා. ඔන්න ඔය විදිහේ අනුපූර්ව ප්‍රතිපදාවක් අනුවයි අපිට මේ විචාරක ප්‍රපංච ක්‍රමක්‍රමයෙන් ගිරා දාන්න සිද්ධ වෙන්නේ. අර නිමිති රාජ්‍යය ගිරා දාන්න සිද්ධ වෙන්නේ. මේ කාරණය ඉතාමත් හොඳින් පැහැදිලි වෙනවා දීගනිකායසත් ප්‍රපංච සූත්‍රයේ. මේ සූත්‍රයේදී ශාස්ත්‍ර දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න මාලාවක් අසනවා. කොයිතරම් මේ වැදගත් ප්‍රශ්න දෙකියොත් මේ ප්‍රශ්න මාලාව අවසානයේ ශාස්ත්‍ර දේවේන්ද්‍රයා සෝවාන් බවට පත් වෙන බව සඳහන් වෙනවා. ඒ ප්‍රශ්න අනුව ඒ ප්‍රශ්න මාලාවෙන් මේකට අදාළ පළමුවෙනි ප්‍රශ්නේ විදිහට ගත්තොත් සංදෝපන මාර්ග බුදුරජාණන් වහන්සේගේ ශක්තිය විමසනවා සංදෝපන මාර්ග කිං නිදානෝ කිං සමුදයෝ කිං වාපෝ කිං පබව කිස්මින් සති ඡන්දෝ හෝති කිස්මින් අසති ඡන්දෝ නමෝති ඉදුකාණෙනි ඡන්දය කුමක් නිසා කුමක් හේතු කරගෙන කුමකින් ඇතිවන කුමකින් උපන් කුමකින් හටගන්නා දෙයක්ද කුමක් ඇති කල්හි ඡන්දය වේද කුමක් නැති කල්හි ඡන්දය නොවේ ඊට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර ඡන්දකෝ දේවානමින්ද විචක්ක නිදානෝ විචක්ක සංදයෝ විචක්ක ජාතිකෝ විචක්ක පබෝ විචක්කේති ඡන්දෝ හෝති විචක්කි අසති ඡන්දෝ නෝ දේවේන්ද්‍රය ඡන්දය විචක්කය නිසා ඇතිවන්න විචක්කය විතර්කයේ හේතු කොටගෙන විතර්කයේ නිසා උපදින විතර්කයෙන් උපන් විතර්කයෙන් හටගන්නා දෙයක්. විතර්කයේ ඇතිකන්නේ ඡන්දය වෙයි විතර්කයෙන් නැතිකන්නේ ඡන්දය නොවේ. ඊළඟට මේ විදිහටම චක්‍රදීනගේ ආසන ප්‍රශ්නය මේ විතර්කයේ කුමක් නිදාන කරගෙන කුමක් හට නිසා හටගන්න කුමක් ප්‍රබල කොටගෙන ඇති වෙන දෙයක්ද කියලා. අර විදිහටම ප්‍රශ්න කරනවා. ඊළඟට ඒකට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර විතක්කෝපෝ දේවානින්ද පතංච සංඥා සංඛානුදාන. මේ විතක්කයට නිදාණය හේතුව ප්‍රභවය ප්‍රපංච සංඥා සංඛාවයි. මේ වචන අපි අර මනුදින්ද සූත්‍රයේ ගහවදී බොහොම දුරට කාඩක් හැදලා වචනය සංඛාරාණ විචාදී විතක්ක ප්‍රපංච සම්බන්ධ අදහසක් මේ ප්‍රපංච විතක්ක සම්බන්ධ අදහසක් තමයි ප්‍රපංච කියන වචනේ සංගෙන්නේ. රෝගීගේ වැඩි විසිරීමක්. ඔක ඒ විදිහ ඒ ප්‍රපංච සංඥාවෙන් ඇති කරගත්තු සංඛා සංඛා කියලා කියන්නේ ගිනි ඇඳිනි ප්‍රඥප්ති මෙන්න මේ ප්‍රඥප්ති මුල් කරගෙන ඒකට විතරක් ඇති වෙන්නේ කියලා ඉස්සරයි ඉස්සර ගණන් හදෙන්නේ ඊළඟට සත්‍යදේවයන් වහන්සේ ප්‍රශ්නය අසම්පටිපන්නෝපන මාරිස එක් ප්‍රපංච සංඥා සංඛා නිරෝධ සාරුප්ප දානී පටිකදං පටිපන්නෝ මේ දුකානේ කෙසේ පිළිපන් භික්ෂුව ප්‍රපංච සංඥා සංඛා නිරෝධයට ගැලපෙන ගමන් මාර්ගයට පිළිපන්නේ වෙයිද? ඒ කියන්නේ ප්‍රපංච සංඥා සංඛා නිරෝධ කිරීමට සුදුසු ප්‍රතිපදාවට බැස්තයි කියලා කියන්න පුළුවන් වන්නේ කෙසේ කෙසේ ගමන් කරන වික්ෂුවකට. අන්නේ තෙන්දි බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර ඉතාමත් නොබලවත් අපිට මේ මේ කියවපු අනුකූල ප්‍රතිපදා ආදී අදහස තේරුම් ගැනීමට ඉතින් වාසේ පිළිතුරු දෙනවා සෝමන සංඛාහං දේවානමින්ද දීදීන වදාමි සීවිතබ්බං සීවිතබ්බං දෝමන සංඛාහං දේවානමින්ද දීදීන වදාමි සීවිතබ්බං සීවිතබ්බං ඒකම් පහං දේවානමින්ද දීදීන වදාමි සීවිතබ්බං සීවිතබ්බං මේ විදිහට මම සොම්නතද සේවනය කළ යුතු සේවනයේ රකටයුතු වශයෙන් දෙවි දෙවියන් කොට වදාරන. ඊවේන්දේ මම සොන්නසුද සේවනයේ කටයුතු සේවනයේ රකටයුතු වශයෙන් දෙවියන් කොට වදාරන. ඊවේන්දේ මම ශික්ෂාවද සේවනයේ කළ යුතු සේවනයේ රකටයුතු වශයෙන් දෙවියන් කොට වදාරන. ඊළඟට ඒ ඒක තවදුරටත් විස්තර කිරීම වශයෙන් බුදුරජාණන් වහන්සේ ඊළඟට ප්‍රකාශ කරනවා අක්ඛ යං යඤ්ඤා සෝමනස්සං ඉමං කෝමේ සෝමනස්සං සේවතෝ අකුසල ධම්මා අභිවර්ධಂತಿ කුසල ධම්මා පරිහායಂತಿ इति ඒ රූපං සෝමනස්සං සේවිකම් සත්‍යං ගඤ්ඤා සෝමනස්සං ඉමං කෝමේ සෝමනස්සං සේවතෝ අකුසල ධම්මා පරිහායಂತಿ කුසල ධම්මා අභිවර්ධಂತಿ इति ඒ රූපං සෝමනස්සං සේවිකම් සත්‍යං යන්ති අනිතක්ඛං සංචාරං යන්ති අනිතක්ඛං පරිචාරං ये अविचारी अविचारी से पनितकारी इति කියන්නේ පිළිවා අගියවර සොම්නස් ගොම්නස් උපේක්ෂා කියන කාරණා තුන පිළිබඳව නම් ඊළඟට බුද්ධ ඥානස් කියන පිළිවා ඒ කාරණය පිළිබඳව යම් යම් සොම්නසක් පිළිබඳව මේ සොම්නස තේුණා කල්හි මාතුද නැත්නම් මගේ අකුසල ධර්මය වැඩි කුසල ධර්මය පිළිහෙත්වයි දනි දන්නේද අන්න ඒබඳු මේ සොම්නස සේවනය නොකට යුත්තේ. අනෙක් අතට යම් සොම්නසක් සේවනය කරන කල්හි මේ සොම්නස යම් සොම්නසක් පිළිබඳව මේ සොම්නස සේවනය කරන කල්හි මගේ අකුසල ධර්මෝ පිරිය කුසල ධර්මෝ වැඩි යයි දන්නේ දන්නේද ඒබඳු මේ සොම්නස සේවනය කළ යුතුයි අසුන් කළ යුතුයි. ඊළඟට ඒ විදිහට ඒකට තේරුම් කරලා දෙනවා අර අකුසල පැත්තට යොමු වුණු සොම්නසක් කුසල පැත්තට සොම්සය යමුන සොම්නසත් වශයෙන් දේවදාරුම් බව. ඊළඟට එතන තව ප්‍රභේදයක් ප්‍රභේද දෙකක් දක්වනවා. එතෙන්දී අතුවනේ ඊළඟට අපිට ඉතුරු වෙන්නේ එතකොට කුසල පක්ෂය වූ සොම්නස. මේ කුසල පක්ෂය වූ සොම්නස පිළිබඳව දේවදාරුම් බවක් පෙන්වන්න කරනවා. සත්‍ය යන්චේ සම්පත්තං කල්පාරං යන්චේ අවිචක්කං අවිචාරං යේ අවිචක්කේ අවිචාරේ තේ පංචදය. ඒ කුසල් පිළිබඳ වූ සොම්නස පිළිබඳව සොම්නසයේ යම් සම්මතක් විතර්ක ਵਿਚාර සහිතද යම් සම්මතක් විතර්ක ਵਿਚාර රහිතද මේ මේ දෙක අතුරින් විතක්ක විචාර රහිත සම්මතම ප්‍රණීතයි වඩා ප්‍රණීතයි මේක අපිට හංගෙනවා අර විතර්ක විචාර රහිත සම්මත තමයි වඩා නිවනට ළඟ ඒක අපිට ගන්න පුළුවන් නිගමනය ඊළඟට ඒ විදිහට මිනිසුන්ට ගැන ප්‍රකාශ කළා වගේ බුදුරජාණන් වහන්සේ දුන්නසෙන්වත් ඒ විදිහටම ඊළඟට අපි ජීවත් වෙන තේරුම් ගන්න පුළුවන් දුන්නසත් අර විදිහටම අර කුසල අකුසල වශයෙන් දෙකට බෙදලා දක්වලා අකුසල ප්‍රතිවත් කළ කුසල ප්‍රතිපට සොන්නසයි ගතියි ඒ කුසල සොන්නසේ අර විදිහේ යම් කුසල සොන්නසක් කුසල පක්ෂී සොන්නසක් විකල්ප උචාර සංකේත ඒක පැත්තකට කරලා විකල්ප විචාර රහිත විකල්ප විචාර නැති සොන්නසේ තැන දෙනවා. ඒකයි නිවනට ඒකත් ඒ මාර්ගය කියොත් තමයි නිවනට ලං වෙන්නේ. එහෙම ප්‍රකාශ කරන මේ සූත්‍ර දේශනාව ඒක විකසිත ඉගෙන ගන්න බුදුරජාණන්ගේ අවසන් විතර්කේ. ඊළඟට විතර්කයට හේතුව නිදානේ ප්‍රභවය කියලා දක්වි ප්‍රපංච සංඥා සංකා. බැලු බලනකොට මෙතන අර අර ක්‍රමයට වඩා වෙනස්. සංඛා නිරෝධයට බලපෙන ආත්මන් මාර්ගයට දීපන්නේ වන්නේ. මේක මෙන්න මේ ඉතාමත් ප්‍රායෝගික වටිනාකමක් ඇති සූත්‍රයක් මෙතන තියෙනවා. සමහර විට මෙතන පොඩි ගැටලුවක් මතුවෙන්න ඉඩ තිබෙනවා. අපි කලින් මේ දේශනා මාලාවේ මදුපිණ්ඩික සූත්‍රය සාකච්ඡා කරන අවස්ථාවේ ඒ මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් වුණා යම් විකක්කේටි සංපපංචේ යම් පපංචේටි කතෝ නිදානං කුලිතං පපංචනං ආසංකා සම්භාජාන කියා ආදි වශයෙන් දෘෂ්පාටයක් කියන කටි අධ්‍යක්වා. ඒතර කියන හැටියට යමක් විකාශ කරවුද ඒ පිළිබඳව එහෙම ප්‍රපංච කරයි යමක් ප්‍රපංච කරවුද ඒ කරන කොටගෙන ඒ චක්කු විඤ්ඤාණය රූපයන් පිළිබඳව ප්‍රපංච සංඥා සංස්කාරයන් ඒ පුද්ගල ඒ පුද්ගලයාව අභිකරණය කරනවා වැඩනනවා කියනවා. එතකොට මේ සූත්‍රයත් මේ සූත්‍රයක් අතර බැලු බැලමට පරස්පර විරෝධතාවක් වගේ පේනවා. එකිනෙකට නුගැලපෙන බවක්. අක්නිසාද මේ සූත්‍රය වර කමින් සඳහන් කළා සංදයට හේතුව නිදාණය හැටියට දැක්වී විතරේ. ඊළඟ විතරකයේ හේතුව නිදාණය ප්‍රභවය හැටියට දැක්වී ප්‍රපංච සංඥා සංස්කාර. බැලු දැම්මට මෙතන අර අර ක්‍රමයට වඩා වෙනස්. නමුත් මෙතන මෙතන පරස්පර විරෝධතාවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මේ පරස්පර විරෝධීකම් නැහැ. ඒකට හේතුව කුමක්ද? මේ විකාශ කිරීමට ගන්නෙ අර පපංච සංඥාවෙන් නිපදවලාගත්තු ලෝක ප්‍රඥාවක් තමයි. විකාශ කිරීමට දැන් ගුවන් විකාශයේදී සම්බපංචයේදී කියලා කියන තැන ඒ විකාශ කිරීමට උපකාර කරගන්නේ අර ලෝක සම්මුත ප්‍රඥාවක්. ඒක විතර ඒ ප්‍රපංච කිරීමෙන් වන්නේ ඒවා කවුරුටත් කියලා වැඩිලා හිම්පිටි මදීරාලා වැඩිලා ඒ වටේ ඇත වෙනවා අවසානයේ. අර ඒක මදුබින්දුක සූත්‍රයේ ප්‍රපංච සංඥා සංකා සමුදාචරණ කියලා ප්‍රකාශ කරන්නේ. මේ විතරක සඳහා උපකාර කරගන්නේ ප්‍රපංච සංඥා සංකාමයි. නමුත් ඒවා වැඩි කියලාට පස්සේ අර වටේ ඇත වෙන අපංච සංඥා සංකාවලට මේ ඇත වෙනවා. මෙතන උදවිදකින් කියනවා මෙතන තිබෙන එක්තරා විදිහක චක්‍රාකාර සම්බන්ධතාව. මේ චක්‍රයක් සහ අමුසුචි චක්‍රයකටයි වැඩ කරන්නේ. විචාරක නිසා විචාරක ඇති කර ගැනීමට පංච සංඥා සංකල්ප උපකාර කරගන්නවා. ඊළඟට ප්‍රපංච සංඥා සංකල්ප උපකාර කරගෙන ඒ ප්‍රඥාප්තිය උපකාර කරගෙන විචාරක කරගෙන යනකොට අන්තිමට වෙන්නේ අර අර ප්‍රපංච සංඥා සංකල්ප ලියලා වැඩෙනවා. ප්‍රපංච සංඥා සංකල්ප යට වෙනවා ඊළඟට. ඒක විචක්කනිකා ප්‍රපංච සංඥා සංකල්ප ප්‍රපංච සංඥා සංකල්ප විචක්. ඔන්නෝම එක්තරා විදිහේ චක්‍රාකාර ස්වභාවයක් තිබෙනවා. මේ විදිහේ දැන් හිතා ගන්න පුළුවන් දැන් ආශ්‍රවයන් යම් මද්ද්‍රව්‍ය ආදී හැදීමේදී තෝරන කිසි දෙයක් මොන මොන වගේ ඉදිරිපත් කරගන්නවා. ඒ දුහුන් ධම්මට පස්සේ කලින් ගියාට පස්සේ ඒකක් මද්ද්‍රව්‍ය සක්‍රාකාර සම්බන්ධතාව. මේ සක්‍රාකාර සම්බන්ධතාව මුලීමට එක්තරා ක්‍රමානුකූල වැඩ පිළිවෙලක් අවශ්‍ය වෙනවා. මේ වැඩ පිළිවෙලයි ඒකක් කපන්නේ සූත්‍රය අරස් දක්වලා තියෙනවා. මේක ආවට ගියාට කලබලයට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එක්තරා තීරණයක් කළ යුත්තක්. ඒක නිසා තමයි අර ඉතාලි ගොරහැඩි කළු සත්ත්වයේ ඉඳලා ක්‍රමක්‍රමයෙන් සියුම් කරගෙන යන ආකාරය කර සෝමනස් ගෝමනස් ආදී වෙන විස්තර කරන ආකාරය විතර යනවා ඉදිරිපත් කළේ. ගොරහැඩි ඒක සුපස් අසුබල්පත්තේ වෙනක් පුළුවන්. මාර්ගය යන්නත් පුළුවන්. ඒක අසුබල් මාර්ගය ගත්තට කුසල් මාර්ගයට බහැර යනවා. ඉස්තේ වෙනකොට තවත් දුරට යනකොට විතක විතක උපකාර කරගන්න වෙනවා. විතක විචාර උපකාර කරගන්න වෙනවා. ඒක නැතුව තමයි ඒතර දුරට ගියාට පස්සේ විතක විචාරක කරලා අවිතක විචාරක දෙන්නේ මොකක්ද? මොන කාරණේ? ඒකට අනුසුද්ධ කතාවට අදාළ කාරණේ මේ කොට දෙන්නේ. දැන් ඒකට මේ මේන් අපිට කියන්නේ ගියා නම් මේ විතක්ක සහ පතංච පතංච සංඥා සංඛා ආදී වචන වල තිබෙන එක්තරා ගැඹුරු විදර්ශනාත්මක වටිනාකමක් අපට ඉනී ගියා නම් අර අරහත් ඵල සමාධියේ අවිතක්ක සමාධි නමින් යම් යම් සූත්‍රවල හඳුන්වා දීගෙන ගැටලුවක් වෙන්න හැකියාවක් නැහැ. ඔය දැන් උතර ගැටලුවක් වගේ තියෙන අවිතක්ක සමාධි කියලා කතාවක් කියනවා. මේ අරහත් ඵල සමාධිය පිළිබඳව දැන් දෙන්නක් වගේ කියනවා නම් ඥාන පාළිය වත්තක් වගේ සඳහන් වෙනවා සුබෝධි සූත්‍රයේ සුභෝතිනාගේ සාමහාගරහතන් වහන්සේ නම බුදුරජාණන් වහන්සේ සමීපයේදී පරිලක්ක දෙන්නගෙන කයරදි කරගෙන අන්තස්ස සමාධියට සම්බන්ධන දෙවි කියනවා. ඒක දැකලා බුදුරජාණන් වහන්සේ උත්තරා උදාන ගාථාවට ප්‍රකාශලා. බුදාකාර යත් විකප්පා භූතිකා අධ්‍යාත්ම සුනිකප්පිකා අපේකා සංසංගම් අපිච්ච අරූපකන්නේ අපි යෝගාතිදෝ නිස්සාති නේ. සමහර විට වටේට බහින්න කලින් වටේ තේරුම් ගන්න කලින් එමහත් යමක් යන්නේ සිද්ධ වෙනවා. අතුලා තෝර අතුලා තෝරන හැටියට මේ අවිතක්ක සමාධි කියන්නේ දෙවෙනි ධානයේ ඉඳලා ඉහළට අපි සියලුම රූපාවචර ධාන අරූපාවචර සමාධි මේකට අයිති. මේ ඒ හැම සමාධිම මේ අවිතක්ක සමාධි කියන එකෙන් හැගෙනවා කියන්නේ. ඒ කියන්නේ අර සමතයට අනුව ගිය අර්ථ කීමක් මෙතන කියන්නේ. ඊළඟට ඒකම කියනවා අපි ආව ඉදපන සතිප්‍රඥාන පාදකෝ අරහත්ඵල සමාධි, අවිතක්ක සමාධියදී අධික්කේතු. නමුත් මෙතනදී චතුර්ථ ඥානය පාදක කරගත් අරහත්ඵල සමාධිය අවිතක්ක සමාධිය නමින් හඳුන්වනවා. කියලා ඉන්දියට අපිව තෝරා. අපිට කියන්න සිද්ධ වෙන්නේ මේ පపంచ විතක් ආදී පද පිළිබඳව මෙතෙක් කළ මේ සාකච්ඡාව පසුබිම් කරගෙන බලනකොට මෙතන මේ අවිතක්ක සමාධි කියලා කියන්නේ මේ අර දෙවි ඥානයේ ඉඳලා ඉහළට මේ කතාව නෙවෙයි. මේ සමථයට අන්තර සමථයට සීමා වූ අර්ථයක් නෙවෙයි මෙතන තිබෙන්නේ. විදර්ශනාවට අදාළ අර්ථයක්. දැන් සමතෙන් කෙරෙන්නේ විකල්ප විචාර කාලකාලිකව සමනය කිරීම. විපර්යනාවෙන් කෙරෙන්නේ විකල්ප විචාරවල මුල එයින් පිටින්ම සුද්ධ කරලා ඒවා ගෙවා ගැනීමක්, ඒවා නැති කර ගැනීමක්, ඒවා විනාශ කිරීමක්, සමුච්ඡේද ප්‍රහාණයක් වගේ කියනවා. අන්නේ අදහසෙන් මෙතන මේ ඒ අදහසෙන් අවිතක්ක සමාධිය අරහත් ඵල සමාධියක් වන්නේ. දැන් එතකොට මේක අපි තවදුරටත් පැහැදිලි කර ගැනීමට දැන් මේකේ ගාථාවේ අර්ථයට බහින්න. ඒ ගාථාවත් අපි පදයෙන් පදේ අරගෙන විස්තර කරන කරනකොට වඩා තේරුම් ගැනීම පහසු වෙනවා. පළවෙනි පදය යස්ස විතක්කා විදූතික. එතෙන්දි අතුවාව කියන්නේ ඒ යස්ස විතක්කා විදූතික කියන්නේ යමක තුල විතර්කයන් විතර්ක කියනක තෝරන්නේ අ සබ්බේති සියලු මිත්‍යා සංකල්ප මිත්‍යා සංකල්ප කාම විතක් ආදී වූ කාම විතක් ආදී සියලු මිත්‍යා සංකල්ප විතක් නමින් මෙතෙන් දිහෙන්දින් වෙනවාය. විදූපිකා කියන වචනේ තෝරන්නේ අමුතුම විදිහකට විදූපිකා කියන එක තෝරන්නේ අරිය මග්ග ඥානේන සංකාපිතා සුසමුච්චින්නා ආර්ය මාර්ග ඥානයෙන් තවන ලද එහෙම නැත්නම් ගවන ලද ඒ වගේම සුසමුච්චින්න ඉතාම සම්පූර්ණයෙන්ම කපා හරින්න ලද විදූතික කියන වචනයට මේ කපාන්නලගේ කියන අර්ථයකුත් දීලා තිබෙනවා. නමුත් මේ විදූතික කියන වචනේ සාමාන්‍ය ගැඹුරු තේරුමක් තිබෙන බව අප කලින් අවස්ථාවකදී මේ කලින් දේශනාවලදී සඳහන් කළේ ඇති. විශේෂයෙන්ම අර සම්භෝපේටි විදූපේටි කියන පද දෙකක් එකට යෙදিলা තිබෙන තැනකදී අපි ඒක විග්‍රහ කළේ මේ ධූප කියන්නේ ධූප කියලා කියන්නේ අර සුමු දුම් ආදී දුම් වර්ග ඒවායින් කරන කෘත්‍ය දෙකක් තිබෙනවා ආරාධනා කිරීමට ඉරාධනා කියන එක. ඒ කියන්නේ ලං කර ගැනීමටත් එළවා ගැනීමටත් දෙකම අපි තුන්ගත කරනවා. ඒකට කුමන්තල ඉම සුහඳ දුම්මාදී අපි සමාජයට ලං කර ගන්නවා මේ දේවතා ආරාධනා වශයෙන් ඒ ආරාධනා කියන්නේ. ඊළඟ යකුන් එහෙම පළවා හැරීමට දුම්මල වගේ සමහර දාන පළවලා හරිනවා. ඔන්න ඒ අර්ථ දෙකයි එතකොට සම්දුරුපේටි විදුරුපේටි කියන වචන කිව්ව තිබෙනවා. ඒක මෙතෙන්දිත් මේ ගිප්පු කියලා මම කියන්නේ විදුරුපිතා. කලවාරිනවා දුමවාරිනවා කියන අර්ථය ගන්න පුළුවන්. මේ විතක්කයන් විදූපණය කිරීමක් මෙතන කියන්නේ නැතිද? වනපුතුළු විතර්කයන් විතර්කයන් විදූපණය කරහරින් ලබ්ධේ දුමාහරින් ලබ්ධේද කියන එකයි ඒ පදයේ අර්ථය ගන්න. දැන් ඒ විදිහට ඊළඟ දෙවෙනි පදේ බලන්න. සුවිතක්කා විදූපිකා අධ්‍යත්තං සුවිකප්පිතා අතේස. මෙතෙන්දී අධ්‍යාත්ම සුවිකප්පික මේ සුවිකප්පික කියන වචනේ අටුවාව තෝරන්නේ සුසමුච්චින්නා කියන වචනයෙන්ම හොඳින් කපාහරින්නද අර විකාර කියන අර කපාහරින්නද බවය මේ මේ සුවිකප්පික කියන වචනේ තැගෙන්නේ නමුත් මෙතෙන්දී මේ අර්ථය හිතකින්ම කටලවාගත්තු බවයි කියන්නේ මේ මෙතන කියන්නේ අධ්‍යාත්ම සුවිකප්පික කියන්නේ අතුලකින් මනවින් සනා ගන්න ඇතුළතම මනමින් සනා ගන්නා ලබු කියන අර්ථය. මේ විකල්ප, සංකල්ප, ආකල්ප, ප්‍රකල්ප, කල්පනා ආදී පද රාශියක්ම ඊටම පැරණි ධාතු රූපයක් වන කිප් ධාතුවෙන් එනවා. මේ කිප් ධාතුවෙන් එන ඒ වචන වල අර්ථය දැනීම සකස් කිරීම කියන අර්ථය අර්ථයයි මේ වචනේ තිබෙන්නේ. ඒකට මේ සුවිකප්පිකා කියන්නේ ඇතුළතම මනමින් සනා ගන්නා ලබු විතර්කයක්. දැන් එතකොට මේ පදක අපිට පදකින් වල නගන්න වෙන්නේ වස්ක අධ්‍යත්තං සුභකප්පිතා විතක්කා අපේසා විභූතිකා ගමක තුල ඒ කියන්නේ රහතන් වහන්සේ කියන්නේ සිතුවම් රහතන් වහන්සේ කියන තුල අතුලතම මනමින් සමා ගන්නා ලද විතර්කයෝ නිරවශේෂ වශයෙන් පිබහින්න හැම දුන ආහාරෙන් ලද්ද පළව ආහාරෙන් ලද්ද කියන අර්ථයෙන් මෙතන ගතිය යුතුයි. ඊළඟට දෙවෙනි පදේ අපි බලමු බලමු සංසංගන් අතිච් අරූප සංඤී චති යෝගාතිදෝ නජාති යති. සංසංගන් අතිච් අරූප සංඤී කියන පදයට අටුවාව තෝරන්නේ එතෙන්දී සංගන් කියලා කියන්නේ ඇලීම කියන අර්ථයයි. ඒ ඇලීම කියන්නේ මොකක්ද කියන එක තෝරන්නේ අටුවාව රාග ආදී රාග ආදී කෙනෙක් ඇලීම හැටියට. නමුත් මෙතන මේ සංසංගම් කියලා කියන්නේ ඒ ඇලීම මේ විතර්කයන් පිළිබඳ ඇලීමයි. විතර්ක සංකල්ප ආදියට ඇති රාගය ඇලීමයි මෙතන මේ මේ මෙතන කියන ඇලීම. සංකල්ප. ඒකට මේ විතර්කයන් පිළිබඳ වූ මේ ඇලීම ඉක්මවා අතිච්ච අරූප සංඤ්ඤය. මේක ඉස්සතරාම අරුපදයක් අරූප සංඤ්ඤය කියන එක. මේ අරූප සංඤ්ඤය කියන පදය අටුවාව තෝරන්නේ අමුතුම ආකාරයකට මේ නිමනේහි රුප්පණ දැන් රුප්පණ කියලා කියන්නේ අර වෙනස් වීම කියන අර්ථයයි. නිවනේහි රුප්පණ නම් වූ දුප්පන සංඛාතස්ස විකාරස්ස අභාවතෝ අරූපන්ති ලක්ෂණාම නිබ්බාණ. ඔය දෙකයි තෝරන්නේ. දුප්පන නම් වූ වෙනස් වීම නිවනෙහි නැති නිසා නිවනට අරූප කියලා නමක් තිබෙනවා. අන්න ඒ ඒ විදිහේ අරූප නම් වූ නිවන ආරම්මණය අරමුණු කරගත්තු මාර්ගඵල සංඥාව ඇති කියන අර්ථයයි මේ අරූප සංඥා කියන පදේ තියෙන්නේ කියලා ඊ දෙක අහවසෝරා. නමුත් මෙතන ගන්න වෙන්නේ අපට දැන් අරූප සංඤ්ඤය කියන වචනය විග්‍රහ කළ හැකි ද්වාකාරයක් තිබෙනවා. උපදින්ද දැක්විය හැකි ද්වාකාරයක් තිබෙනවා. අරූප සංඤ්ඤය කියලා බෙදලා දක්වන්නත් පුළුවන්. ආ රූප සංඤ්ඤය. එතන ආවන්නේ උගන්නේ අර න නැති නැති බව හැඟීමට. න රූප සංඤ්ඤය කියන එක වගේ. එතකොට පළමුවෙන් අර්ථය ගත්තොත් අරූප සංඥාව ඇති. දෙවෙනි අර්ථය ගත්තොත් රූප සංඥාව නැති. මේ දෙක එකක්ම නෙවෙයි. මෙතන ලොකු මෙතන සිව් අර්ථ දෙකක් තියෙනවා. අරූප සංඥාව ඇති කියලා කියන්නේ කිව්වොත් කියන ඒකාර්ථය රූප සංඥාව නැති කිව්වොත් කියන අර්ථය. මෙතෙන්දී අපිට ගන්න වෙන්නේ අර අටුවාවේ දැක්වූ වගේ අරූප සංඥාව ඇති කියන එක නෙවෙයි. ඊවලට අරූප කියලා නමක් තියෙනවා කියලා එහෙම ගැනීමක් නෙවෙයි. මෙතන ගන්න වෙන්නේ රූප සංඥාව නැති. අපි මේ මේ දේශනාවලදී මේ මේ දේශනා කීපකදී කලින් අපි සඳහන් කළා මේ විචක්කවලට උපකාර වන මේ නිමිති ගැනීම ආදී උපකාර වන මූලික කාරණයක් තමයි රූප සංඥා. ඒකට නිදසුන් වශයෙන් අපි දක්වන ජටා සූත්‍රයේ සංයුත්ත නිකායේ ජටා සූත්‍රයේ කීපවරක් මුද්‍රිත කරලා දක්වන්න සිද්ධ වුණා. වත්තනාමං රූපංච අතේසං උපරුජ්ජති කටිගං රූප සංඥාය එත්තකා චිත්තේ ජටා. යම් තැනක නාමයක් රූපයක් කටිගය රූප සංඥාවක් සම්පූර්ණයෙන්ම බල උපරෝධනය කරේද පවත්වාලම් ලැබෙයිද? එතන මේ සංසාරික මේ අන්තෝගත බහිගත අවුල කතාහන් ලැබී කියලා. ඒකට අන්නේ රූප සංඥාව ගැනයි මේ කතාවේ කියන්නේ. ඒ රූප සංඥාව නැති. මේ අමත්‍යේදී කියන්නේ අර අරූප සංඥාවක් ලං කර ගැනීම නෙවෙයි. රූප සංඥාවෙන් මිදීමයි. මම හිතවල අර වලින් අවස්ථාවල සඳහන් කළා අරූපය තුලත් රූපය ගැඹුරලා තිබෙනවා. රූපයේ මෙහෙවනෙල්ලක් තමයි අරූපය. ඒක අරූපය නෙවෙයි මෙතන තියෙන අරූපය ගැන නෙවෙයි ඊට වඩා ගැඹුරු වර්ගයක් තිබෙනවා රූප සංඥාවෙන් නිදීමක් නිසාද රූප සංඥාව හේතු කරගෙන තමයි අර නිත්‍ය සංඥා නිත්‍ය නිත්‍ය සංඥාව අනුව අර නිහිත ගැනීමක් තිබෙන්නේ රූප සංඥාව නිසාමයි අර පටිඝයක් හැපීමක් තිබෙන්නේ මේ සංසාර ගැටුවට මූලික හේතුව මේකයි රූප සංඥාව කරා ගැඹුරු හේතුවක් නැතන කියන්නේ අන්නේ රූප සංඥාව නැති වෙනු බවයි මේ අරූප සංඥා කියන පදයෙන් ගන්න ගන්න තියෙන්නේ ඒක සංසංගම් අතිච අරූප සංඥා ඒවා ඒ විපර්යයන්ට ඇති අල්ම ඉක්මවා රූප සංඥාවෙන් නිදුණු ඒ රහතන් වහන්සේගේ අවසාන පදය දැන් අපිට ඉතිරි වෙලා තියෙන්නේ සතු යෝගාතිගෝ න ජාතිනේති සතු යෝග කියලා කියන්නේ කාම භව දික්ඛි අවිජ්ජා කියලා කියන බන්ධන ගනි හතර. මේ යෝග හතරින්ම ඊ හතරම ඉක්මවුවා රහතන් වහන්සේ හේතු භෝධි ස්වාමීන් වහන්සේ. සතියෝගාදීෝ න ජාතිනියති ඒවා ඉක්මවු නිසා උපතට දෙන්නේ නැහැ. උපත කියන සංකල්පයට ඉඩක් නැහැ. දැන් එතකොට මෙන්න අපිට පැහැදිලි වුණා මෙන්න මේ අවිතක්ක කියන අවිතක්ක සමාධි කියන වචනේ කරා ගැඹුරු අර්ථයක් තිබෙන බව. මේ විතර්කයන් විදුහුකණය කිරීම ගැන කල්පනා කරලා බලනකොට මේ විතක්ක කියලා කියන්නේ අත් වශයෙන්ම මාර්ගේනාවයි. මොනතෙන්දි තමයි අපිට මේ මේ අත් වශයෙන්ම යෝගාවට ජීවිතයට ඉතාමත්ම වැදගත්. ප්‍රශ්නයක් වෙන මේ විතර්ක පිළිබඳ ප්‍රශ්නයට හොඳ පිළිතුරු ලැබෙන්නේ. මාර්ගේනාවයි මේ විතර්ක කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් මාර්ගේනාව කියන්නේ කෝලාරික අර්ථයෙන් ගන්නවා නිතරම. නමුත් සමහර සූත්‍රවල දැන් ප්‍රධාන සූත්‍රයෙන්ම මේ විතර්ක යනුයි මේ මාර්ගේනාව හැටියට හඳුන්වලා තියෙන්නේ. මේ ප්‍රධාන සූත්‍රයෙම කියනවා කාමාතේ පඨමාසේනා දෙකියා අරති ගුච්ඡති කකියා කුක්ඛපාතාදී චතුත්ථී සංහා පෞච්ඡති ආදී වශයෙන් මාර්ග අමතල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නුඹේ සේනාව කර්මී සේනාව කාමයන් දෙවෙනි සේනාව අරතිය තුන්වෙනි සේනාව කුසගින්න සහ පිපාදය හතරවෙනි සේනාව සංහාව ආදී වශයෙන් ඔය දෙන සේනාව හඳුන්වනවා මෙතන මේ කියවෙන මේ කාමයන් අපි සාමාන්‍ය හිතන්නේ වස්තු කාමයන් කියලා. නමුත් මෙතන කියන්නේ කාමයන් පිළිබඳ සිතිවිලි. කාමයන් පිළිබඳ විතර්ක වහිනියම් වශයෙන්ම ගැඹුරු අර්ථයෙන් සැලකුවාම කාමයන් හැටියට මේ ධර්මයේ සැලකෙන්නේ. ඒ බව පිළිගෙන හොඳ භාෂාවක් සංයුත්ත නිකායේ දීර්ඝා සංයුත්තේ සඳහන් වෙනවා. නැති කාමා යානි චිත්‍රාණි ලෝකී සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ චිත්තන්ති චිත්තානි කතේව ලෝකේ අතිස්ස දීලා විනයං චිත්තන්තං නතේ කාමායානි චිත්තාන් ලෝකී ලෝකයේ තිබෙන විසිතුරු දේවල් නොවේ කාමය සංකප්ප රාගෝ පුරිසත්ත කාමෝ සංකල්ප රාගයයි පුරුෂයෙකුට මිනිස්ය පිහිටකට කාමය වන්නේ චිත්තන්ති චිත්තානි කතේව ලෝකේ විසිතුරු දේ ලෝකයේ ඔහි තිබෙනවා ඒක තිබෙනවා කවුරුට අතිස්ස දීලා විඤ්ඤාණික ගන්නවා. ජීවයින්ට සාධනීට කරන්න කියන එක වැඩි එකක්ද ඒවා පිළිබඳව ඡන්දය. කලින් අර දේවේන්ද අර සක්ක දේවේන්ද ප්‍රකාශ කළා මේ ඡන්දය තියෙන්නේ විතරකේ උඩේ කියලා. ඉන්න අපිට මේ ඡන්දයත් විතරකේ සම්බන්ධව තේරෙනවා. ඒවා කාමයන් පිළිබඳ ඡන්දයයි මේ දීරයන් ඊර පුද්ගලයන් දුරු කරන්නේ. ඉක්මවා ගන්න. ඒකත් අපිට පේනවා මේ කාමා කියන වචනේ මේ සාමාන්‍ය ගැඹුරු අර්ථයෙන් බලනකොට අර වස්තුකාමී නෙමෙයි මෙතන කියන්නේ. ඒවා ඒ කාම වස්තුන් ඒවා හැම එකක්ම පිළිබඳව විතර්කයයි. මේ විතර්කයේ පිළිබඳ ප්‍රශ්නයටයි අපි අවධානය වශයෙන් දෙන්නේ. දැන් ඒකට තවත් නිදසුනක් ගත්තොත් දැන් කුප්පි පාසා කියලා කියන මාර්ගාර්ගයේ චේනාවේ කොටසක් තමයි මේ බඩගින්නයි පිපාසයයි. මේ බඩගින්නයි පිපාසයයි කියන දේවල්ම නෙවෙයි මෙතන මේ මාර්ගේනවා. බඩගින්න පිපාසය නිසා ඇති වෙන විතර්ක. කිංසු අතිස්ථාන තුලං වදෙත්තං ආදී වශයෙන් මොකද්ද මං කන්නේ කවද හෙට මොනවද කන්නේ හෙට මොනවද බොන්නේ ආදී වශයෙන් ඇති කරගන්න විතරක්. එහෙම නැත්නම් ඒක නැතිකම නිසා ඇති වෙන විකාරක සමූහය මේ මාර්ගේනා. නිකම්ම උපසකින් ආයිති පාසය නෙවෙයි. ඔන්න විදිහට අපිට ඒකට කියනවා මේ විතක්ක පිළිබඳ ප්‍රශ්නයයි මෙතන වැදගත් වන්නේ. ඒ වගේම දැන් හරි වස්ත කලින් අවස්ථාවකදී අප අර උදාන පාළියෙන් උපුටා දක්වා උදානපාණී බෝධි වර්ගයේ තුන්වෙනි සූත්‍රයේ ගාථාවක් උපුටා දක්වා වඩා හරිය පාතු භවන්ති ධම්මා ආකාපිනෝ ජායකෝ බ්‍රාහ්මනස් අතත් කංකා වඩා හරිය පාතු භවන්ති ධම්මා ආකාපිනෝ ජායකෝ බ්‍රාහ්මනස් විභූකං තිට්ඨති මාරසේනං සූර්යෝව ඕභාසනං අන්තලික්ඛං බුදුරජාණන් වහන්සේ සම්බෝධිලාභයෙන් පස්සේ පළවෙනි සතිය අර බෝධි ඒක පරියන්කෙන් වැඩ ඉඳලා ඒ අවසාන හත්වෙනි දවසේ රාත්‍රියේ පස්චිම යාමේ අවසාන යාමේ පටිච්ච සමුප්පාද ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් අනුලෝම ප්‍රතිලෝම කියන දෙආකාරයෙන් සම්මර්ෂණය කරන අවස්ථාවේදී අවස්ථාව පිළිබඳව වදාළ උදාන ගාථාවක් මේක. එතකොට යදාවේ පාතු භවන්ති ධම්මා ආකාපිනෝ ඡායතු බ්‍රාහ්මනස්ස ධම්ම අවස්ථාවක කෙලෙස්වන වීර්ණයෙන් යුක්තව ධාන වඩන්නා වූ රහතන් වහන්සේ ජීවිත බුද්ධලයා කියන ප්‍රාශ්න කියන වචනේ මේ බ්‍රාහ්මණයාට ධර්මීය පහළ වෙද්ද ඒ කියන්නේ සත්‍ය ධර්මයක්. කොටෙද්ද විදුකයන් සිත්ති මාර්ගේ නම් ඒ අවස්ථාවේ ඒ බ්‍රාහ්මණයා ඒහතන් වහන්සේ විදුකයන් සිත්ති මාර්ගේ නම් මාර්ගේ නම පළවාරමින් සිටිනවා විදුකයන් සිත්ති මාර්ගේ නම් සූර්යෝ ඕභාසයන් අන්තරික්කම් අහස ආලෝකමත් කරන සූර්යයා වගේ අන්න එතකොට අපිට බලප ගන්න පුළුවන් දැන් මෙතෙක් කියාපු කාරණා අනුව අර කියාපු මාර්ගේ නම කුමක්ද කියලා අර කොහොම පටිච්චසමුප්පාද ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කිරීම ඒක ගැන බොබ්බියට අපි සාකච්ඡා කරලා තිබෙනවා අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කිරීම ඒ පටිච්චසමුප්පාද ධර්මයේ නාමය න්‍යායයන්ව කල්පනා කරලා බලනකොට මෙන්න මේ විදිහේ දෙයක් අස්මින් සති ඉදන් හෝති මස් උප්පාදා ඉදන් උප්පද්දති අස්මින් අසති ඉදන් නහෝති මස් නිරෝධා ඉදන් නිරුද්ධති මේ මේ ඇති කල්හි මේ වෙයි මේ ඇතිවීමෙන් මේ ඇති වෙයි මේ නැති කල්හි මේ නොවේ මේ නැතිවීමෙන් මේ නැති වෙයි මෙන්න මේ ධර්ම න්‍යායයට එකඟ මේ ධර්ම න්‍යාය මෙතෙන්ට කිට්ටු කරනකොට මේ කච්චේ ධර්මයන්ට මේ එක එක කච්චේ ධර්මයන් ගෙවිල යනවා අන්න ඒ ගෙවිල යාමෙන් තමයි අර විතර්කයන් නැති වෙලා යන්නේ විතර්කයන් විදුහු කරනවා මේ අනේකකම ඇතුළත මේ එකිනෙක එකිනෙකට සම්බන්ධව තිබෙන අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියලා අපි වශයෙන් ඒ පත්‍ය සම්බන්ධතාවයෙන් අර ජෝඩි ජෝඩි වගේ ගලපිලා තිබෙන ඒ ධර්මයන් අතර තිබෙන අර ඒ ධර්මයන් මැදින් තිබෙන ඒ ධර්මයන් හා සම්බන්ධ ප්‍රතිසංස්කාර ධර්ම න්‍යාය දිහා අර විදිහට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලනකොට අර එකකවත් ගන්න දෙයක් නැහැ ඒ හැම එකම අර විචාරක දෙවිලා යනවා. ඒවා නැතිලා යනවා. අර ඇතිවීම නැතිවීම දෙකම එකවර දකින්නකොට ඉන්නක දැකීමක්. ඒකෙන්ම තමයි මාර්ථේනම පළවන් හැරෙන්නේ. විදුපෙන් තිත්ති මාර්ථේනවා. අනේ එතකොට ඉනුත් අපිට පේනවා මේ විදුප මේ මාර්ථේනම විදුපණය කරන්නේ මේ විචාරක විදුපණය. නැවතත් අපි මේ අවිතක්කම් කියන වචනයට එමු අවිතක්ක සමාධියේ ආදී අභිසූත්‍රයේ පමණක් නෙවෙයි මේ අවිතක්ක සමාධිය ගැන සඳහන් වෙන්නේ. කාරිකුත් තීරගාතාවේ සඳහන් වෙනවා ඊදී හොඳ ගාතාවක්. අවිතක්කං සමාපන්නෝ සම්මා සම්බුද්ධ ශාවකෝ අදීන තුන්හි භාවේන උපේතෝ හෝති කාවති අවිතර්කයට සමවන් සම්වැදුණු සම්මා සම්බුදු ශාවක දෙන ඒ එකෙනීම ආර්ය කුෂ්ණී භාවයෙන් යුක්ත වූ වේ මේ අයිතක සමාධිය කියන්නේ අරහත් ඵල සමාධිය. අන්න ආර්ය කුෂ්ණී භාවය කියලා කියන්නේ මෙතන අර සමතේදී කියන වගේ අර දෙවි ඥානය විතක ਵਿਚාරයෙන් මිදුව తాවකාලිකව මිදුව දෙවි ඥානය නෙවෙයි මෙතන කියන්නේ. ආර්ය ගුණ ආර්ය කුෂ්ණී භාවය නම් කුෂ්ණී භාවය නම් අරකට අරක්කල සමාධිය. සම්පූර්ණයෙන්ම වචනය පිළිබඳේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විතක පිළිබඳ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම මිදුණා. අන්න ඒකයි අවිතක තමයි. එපමණක් නෙවෙයි තවත් ගාථාවල සඳහන් වෙනවා. දැන් විමල හතේරි ගාථාවල සඳහන් වෙනවා. නිසින්න අරුක්ඛ මූලං හි අවිතක්කසලාදීනි කියලා. ඒ රහත් තේර කරන්නේ මම මම අවිතර්කය ලබාගෙන ගතක් මුල ඉඳගෙන සිටිමි. සිටියේ කියලා ඉඳගෙන ගන්න. ඒ අවි ඒකෙන් තියෙන අවිතර්කයක් මේ අරහත්ඵල සමාධිය. එපමණක් නෙවෙයි තව සංයුත්තනිකායේ මාර සංයුත්තේ දීතරෝ සූත්‍රයේ සඳහන් වෙනවා රහතන් වහන්සේගේ පිළිබඳව රහතන් වහන්සේ පිළිබඳ ගුණ සමූහයක් සඳහන් වෙන දීර්ඝ ගාථාවක් පස්වද්දකායෝ සුමිනුත් චිත්තෝ අසංඛාරානෝ සතිමානෝකෝ අඤ්ඤාය ධම්මං අවිතක්කචායි අවදිගට යන වේදාතාව රහතන් වහන්සේ විදුණු සමුදාය අක්කද්ධායෝ සංසුන් කය ඇත්තේ සුන්ද චිත්තෝ මනවින් මිදුණු සිත ඇත්තේ අසංඛාරාන සංස්කාරයන් රැස් නොකරන්නේ සතිමා සතිමත් වූයේ අනෝකෝ විඥානය කොතනකවත් කලපදියන් නොවේ අඤ්ඤාය ධම්මං නිර්වාණ ධර්මයේ වටහාගත්තේ වටහාගෙන අවිතත්ත ධායි අවිතත්ත ධර්මයේ එතන කියන අවිද්‍යා ධ්‍යානයත් එකයි. ඒක අවිද්‍යාක ධ්‍යාන, අවිද්‍යාක සමාධි ආදී පදවලින් මේ ආයත ඵල සමාධිය හඳුන්වලා තියෙන්නේ අභිති විශේෂ අර්ථයකින්. දැන් මේ කාරණා අනුව අපිට පැහැදිලිවනවා මේ අවිතක්ක සමාධි නැත්නම් මේ අවිතක් මේ විදර්ශනාට අදාළ පදයක් මේ අවිතක්ක සමාධිය කියලා කියන්නේ සංකල්ප සමතේට අයිති අර දෙවි ධානයේ ඉඳලා ගියත් කියන අර්ථය නෙවෙයි. මොකද මේ විකාශයන් සම්පූර්ණයෙන්ම ජය ගන්න පුළුවන් වන්නේ අර ඊට යටින් අර යටින් තිබෙන පపంచ සංඥා සංඛා ප්‍රහාණය කරන්න. මේ අනාත්මඵල සමාධියේ සම්වැදින ඉන්න අවස්ථාව ගැන ඥානපාවී සමහර තැනක සඳහන් වෙනවා බුදුජන් වහන්සේ අත්තම පపంచ සංඥා සංඛා පහණං අතික්‍රමණෝ නිදින්නෝ හොති කියලා. තමන් වහන්සේ ප්‍රపంచ සංඥා සංඛාවන් ප්‍රහාණය කළ බව මෙහි ප්‍රත්‍යක්ෂ කරමින් වැඩි හිටියයි කියලා. ඒකට ප්‍රපංච සංඥා සංඛාරම් ඒ කියන්නේ ප්‍රපංච සංඥාවේ ඒ ඇති කරගත්තු ඒ ලෝක සම්මත ප්‍රඥාප්තිය ආදී ඒ වයින්සික මුදාගත්තනා මේ අවස්ථාවේදී අර අතුලතර විචාරතරක යටවීමක් කෙරෙන්නේ විචාරක ඇතිවන්නේ නැහැ අර නිමිති ගැනීමක් නැහැ අන්න ඒ අර්ථය ගැනීමට සිදු දෙමින් කිරීමටයි මෙතන මේ අවිතක්ක සමාධි අවිතක්ක ධ්‍යාන ආදී පදේ දෙයක් ඉන්නේ. අවදුරටත් අපි නිදා නිදසුනක් ගන්නවා නම් මේකට සංයුත්ත නිකායම සතරතික වර්ගයේන සංයෝජන සූත්‍රයේ දුවතාවයි කහන ප්‍රශ්න ප්‍රශ්නයක් කේසු සංයෝජනෝ ලෝකෝ කේසු පස්ස විචාරණ කිස්සත් විප්පහානේන නිබ්බාන මිති කුච්චති ලෝකයේ ඇති සංයෝජනය හැකිල්ල ධම්ම සමග්ග කේසු පස්ස විචාරණ ලෝකයේ අදගෙන යන්නේ හසුරුවන්නේ අදිත්‍යවන්නේ කුමක්ද චිත්තත් විප්‍රහාණය කුමක ප්‍රහාණයෙන්ද ජීවනයයි කියනු ලබන්නේ නිබ්බාන කියලා කියන්නේ කුමක් ප්‍රහාණය කරන්නේ ඊට විතරදනාස දෙන පිළිතුර නන්දි සංයෝජන වූ විසක්කත් විචාරණ සංහාය විප්‍රහාණේන නිබ්බාන කිවිති ලෝකයට ඇති ඇතිල්ල අර මොකක් හරි අමුණන කොක්ක වගේ දෙයක් තමයි මෙතන කියන මේ සංයෝජනය ඒක තමයි නන්දි නන්දි කියලා කියන්නේ සතුටු වීම සතුටු වීම ඒවා පිළිබඳව සතුටු වීම පටන් ගත්තාම එතන දුර විචාර කරගෙනවා එතකොට නන්දි සංයෝජන ලෝකෝ විචක්කස විචාරණ. විචක්කය තමයි ලෝකේ අදගෙන යන්නේ. විචක්කස විචාරණ. සංහාය විපහාණයන কৃষ্ণාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කිරීමෙන් නිවනයි කියන්නේ. මේ අනුව අපිට පේනවා මේ විචාරක කියන වචනේ අර විදර්ශනාවට කොයිතරම් වැදගත් කඩුවක්ද කියලා ඊළඟට තවත් කාරණයක් අපිට මේකෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. නම් අර සුත්තිනිපාතේම සුන්දරික භාරද්වාජ සූත්‍රයේ සඳහන් වෙනවා රහතන් වහන්සේ කෙනෙකුන් පිළිබඳව භවසවා යස්ස වචී කරාජ විදුකිතා අත්ගතා නකන්ති එතන විදුකිතා කියන වචනේ සඳහන් වෙනවා භවසවා යස්ස වචී කරාජ මේ විමුක්ත පුද්ගලයා මුනිවරයා පිළිබඳව ඒ ඒ පුද්ගලයා අතුල භවශ්‍රයෙන් වචී කරා වචී කරා කියන පදේ අතුවාවල තෝරන්නේ අරුත වචන. ඒකට කල්පනා කරලා බලුවොත් දැන් භාසවා භාසව සහ අරුත වචනේ රහතන් වහන්සේ කියලා නැති කරයි කියලා කිව්වහම එතන මොකද්ද මොකලකන බවක් වෙනවා. අකිසාද භාසව කියලා කියන්නේ මහා උත්කෘෂ්ඨමත්මකින් ගත්තු ගැඹුරු ධර්ම කාරණයක්. වචී අරුත වචනේ කියලා කිව්වොත් ඒක අනිත් එකත් එක්ක ගැලපෙන්නේ. නමුත් අතුවාවල තෝරන්නේ මේ විදිහට වචී කරා. අර කර කියලා කියන්නේ කටුක පරුස කියන අදහසනේ. කක්කලා පරුස නමුත් මේ මෙතනත් අර ගැඹුරු අර්ථයක් තිබෙන්නේ වචී කරා කියලා කියන්නේ වචී වචනේ ඒ සම්පූර්ණයෙන්ම මේ වාග් ව්‍යවහාරයේ යට තිබෙන රොඩ් ශාරය ශාර වචී ශාර විකාශයෙන්ට පදනම් වන අර පංච සංඥා සංඛා ආදී වශයෙන් තිබෙන ලෝක ප්‍රඥප්ති සමූහය මෙතන වචී කරා කියලා කියන්නේ. ඒකෝට රහතන් වහන්සේ තුල භාෂාවෙනුත් නෑ අර වචී රොඩ් වචනේ වාග් ව්‍යවහාරයේ පිළිබඳව තිබෙන ඒ රොඩ් ඒකත් නෑ. ගති පරාජය. විදූපිතාව විදූපණය කරලා අර මාර දෙනා වගේ කලවා හැරලා දුමවා හැරලා දුම්මල ගහලා උඩවලා විදූපිතා අත්හගත ඒක කෙලවරයි අත්හගත නැසන් කියන තවත් නැහැ පරිශෝල කෙනෙක් කියවක් අමුතුන් කියන්නේ දෙයක් නැහැ රහතන් වහන්සේ එතකොට භාසනාගත වචී කරාට විදූපිතා අත්හගතාන සංකේතය ඔය විදිහට අපිට ගන්නකොට මේ මේ හැම එකකින්ම අපිට පේනවා විශේෂයෙන්ම යෝගාවචිතර ජීවිතයට ඉතාමත් අදාළ වූ කාරණයක් තමයි මේ විතක්ක කියන විතක්ක පපංච ආදී වචන වලින් අපිට මේ මේ සූත්‍ර දේශනාව වලින් අපිට අතු කර ගන්න පුළුවන් වන්නේ ඒ වගේම අරහත් ඵල සමාධියේ අවිතක්ක සමාධිය නම් හැඳින්වීමෙන් පෙන්නවා අර විතර්කයන් ගාවෙන්න සාමාන්‍ය සමතයෙන් කරන වගේ తాවකාලික ගාවෙන්නක් නෙවෙයි ඊට වඩා මේ විතර්කයන්ට යටින් පිහිටි සම්පූර්ණ අර ලෝක ප්‍රඥාප්ති පිළිබඳ ලෝක ප්‍රඥාප්ති වල තිබෙන ඒ සාපේක්ෂක ස්වභාවය, ඒවායේ තිබෙන මිත්‍යා ස්වභාවය, ඒවා යටින් තිබෙන නිත්‍ය සංඥාව ආදී හැමිකක්ම ඉක්මවලා නිමිති මතල දාලා අර ලෝකයේම බොඳ වූ සාදාය ජීසයන් චිත්‍රයක් බවට පත් කරගත්තු පත් කරගෙන අර නානත්ත්ව සංඥාවෙන් චිත මුදාගෙන ඒකත්ව සංඥාවට ලබන්නේ කියන්නේ ඉන් පිටින්ම විමුක්ත වූ සිතක් හැඳගැනීම තමයි අන්තර්ගත සමාධිය කියන පදයෙන් ඉදලා තිබෙන්නේ. ඒක දැන් කාලේ අවසානයේ අද අදට මේ දේශනාව හතර කරන. ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දසුන් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්තුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි